හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අදත් විනාඩි 5ක විතර ප්‍රමාණයක් වුණා මේ උඩ වැඩසටහනක් තිබුණ නිසා. ඉතින් අපි ඒක ඉවසලා අපි යන්න හදනවා දැන් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට. අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කළ දෙන විදිහට ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීනි. හරි පුදුමයි. එක්කෝ කට්ටියට හොඳටම තේරිලා නැත්තම් මොකක්වත් තේරිලා නැහැ. අද තියෙන එකයි. ඒක හරි හොඳයි. එක්කෝ ඒගොල්ලෝ යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා එහෙම නැත්නම් කිසිම දෙයක් ප්‍රශ්නයක් නැතිකම ප්‍රශ්නයක් කරගන්න එපා. අවසරයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ දින කීපයක් පුරා සක්මන් භාවනාවේදී ලද අත්දැකීම් විස්තර කිරීමට අවසර සක්මන් භාවනාවේ හොඳින් සිහිය පිහිටුවාගෙන නැවතී සිටීම ගමන් කිරීම නැවත සක්මන කෙරවලේ නැවතීම, ආපසු හැරීම, නැවත ගමන් කිරීම යන සෑම අවස්ථාවක්ම වෙන්වෙන් වශයෙන් හොඳින් හඳුනාගෙන ඒ සෑම ක්‍රියාවක් ගැනම හොඳින් අවධානය යොමු කරමින් සිහියෙන් යුතුව භාවනා කළ හැකි බව මම දැන් දනිමි. මින් පෙර මේ අත්දැකීම් ගැන ඔබ වහන්සේට දැනුම් දුන්නෙමි. අවට ඇති රූප, ශබ්ද වලින් ඇතිවන දැනීම් වලින් සිත මුදවා ගනිමින් මූල කර්මස්ථානයට හානි වන සිතිවිලි මගහරවා ගනිමින් සක්මන දිගටම කරගෙන යාමට මට දැන් හැකි වී ඇත. මීට අමතරව ඊයේ සවසත් අද උදෑසනත් කළ සක්මන් භාවනාවේදී තවත් අත්දැකීම් ලදමි. සක්මන් මාර්ගයේ කීප විටක් ගමන් කළ පසු සක්මන කෙළවරේදී නැවතී සිටන විට මුළු ශරීරයේ පුරා දිව යන උණුසුමත් සමග යම් ශක්තියක් විහිදී යන ආකාරය දැනිනි. සෙමින් ආපසු හැරීමේදී ඒ ක්‍රමයෙන් පහ වී සක්මනේදී නැති වී නැවත සක්මන කෙළවරේ නැවතුණු පසු එසේම සිදුවන ආකාරය අත්දැකීමට හැකි විය. මේ දැන් සක්මන් සක්මනේ නවතින හැම අවස්ථාවකම දැනේ. මේ හරියට වාහනයක් ධාවනය කර නතර කර සැනින් උෂ්ණත්ව ඉහළ ගොස් කූලින් ෆෑන් එක ක්‍රියාත්මක වනවා වාගේ නැවත එය ධාවනයේදී එන්ජින් ටෙම්පරේචර් එක අඩු වෙනවා වාගේ. සතරට කරුණ නම් මෙම ශක්තිය පර්යංක භාවනාවට උපයෝගී උපකාර වන බව අවබෝධ වීමයි. සක්මන් කිරීමෙන් පසු පර්යංක භාවනාව කම්මැලි නිදිමති ගතියකින් තොරව කරගෙන යාමට හැකි බව දන්වන්නේ සතුරු සිතිනි. මේ සෑම දෙයක්ම අවසානයේ දැනී යන්නේ ඇතිවෙන නැතිවෙන ස්වභාවය හේතු ප්‍රත්‍යයෙන් සිදුවන ආකාරයයි. සක්මන් භාවනාව ගැන වැඩිපුර උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරමි. මට මතකයි 77 ඒ ධම්මික හම්දුර හම්බෙලා කියනවා කියනවා කියනවා ඉතින් මම තමයි ඇවිස්සුවේ මේ සතිය සතිය කියලා මයින්ඩ්ෆුල්නස් මයින්ඩ්ෆුල්නස් කියලා කොහොමඩක්වත් එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක එකක් භාෂාව තේරුනෙත් නැහැ. මට ඒ සංස ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මාත් ඉංග්‍රීසි මීඩියම් තමයි කෙරුවේ. ඉතින් අපේ ඉංග්‍රීසි එච්චර තේරෙන්නේ නැහැ සංස් කියන එකට. ඉතින් ඒ සංස්කෝප වැඩි ගණන් ගන්න එපා. ඔම කරගෙන පණ බලයන් යනකොට තේරෙයි කියලා. ඉතින් මාර කීපතා කිව්වාගේ මගේ දවසක් ඒ ෆැකල්ටි කේ ලෙක්චර්ස් ඉවර වෙලා මම එනවා ගලහ පාරට, පරණ ගලහ පාරේ. ඉතින් එනකොට හැම වෙලාවම අපි යාළුවොත් එක්ක කතා කර කර යන්නේ. අර ස්වාමීන් වහන්සේ කිව්වා හැබැයි ඒ වැඩේ කරුවොත් නම් සතිය පිටවන්න බෑ. යාළුවෝ ඔක්කොම හලන්නේ කිව්වා. ඒක හරිම අමාරු ටෙක්නික් එකක්. යනකොට යාළුව හලන එක. ඒ හලලා එහා පැත්තේ එනවා මල්ලත් වැඩ කරපු කට්ටිය ආපහු ගෙදර යන ගමන්. මේ පැත්තේ යුනිවර්සිටි එක වැඩ හරි කට්ටිය මේ පැත්තට යනවා. එතන තියෙනවා බැංක් එක. ඉතින් ඔක්කොම වැඩ යනවා. ඉතින් කොහොම හරි යාළුව හැලුණා. එමෙ යන වෙලාවේදී මට හිතුණා දැන් ඉතින් නිකන් උත්සාහ කරලා බලන්න සතිමත් වෙන්න කියලා. ඔයගෙ නිකම්ම තේරෙනවා නිකන් කරන්ට් එකක් යනවා වගේ. එතකොට නිකන් බාත් รู ම් සිපස්දා දාගෙන හිටියේ. මේ අතේ ෆයිල් එක තියෙනවා මේ අතේ උරමල්ල තියෙනවා. ඒක දැනෙච්ච ගමන් දැන් මම හිමීට ස්ලෝ මෝෂන් එකේ ඇවිදිනවා. නිකන් මේ රෝබෝ කෙනෙක් වගේ. 100ට 100ක්ම තේරෙනවා. මේ මාත් එක්ක ඉන්නේ කියලා වටේ මිනිස්සුත් යනවා පාරේ. කිසි දෙයකින් බාධාවක් නැහැ. එතකොට මට හිතනවා මේකත් දන්නේ සතිය කියන්නේ කියලා. හිතෙනවත් එක්ක වර කඩලා ගියා. අර අර තිබුණ එක නැහැ. ඊට පස්සේ එතනම ෂෝට් කට් එකකින් යන්න පුළුවන් ධම්ම ධම්මේ හමුරුනේ දැන් පස්සේ මං ගියා හොඳ වෙලාවට සාංශේ ෆ්‍රී ඊට පස්සේ මං කො මොනවද එකක් තේරුණා ඒකද දන්නේ සතිය කියන්නේ කියලා හැබැයි ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ ඊට පස්සේ කියන්න හදනවා හදනවා හදනවා ඊට පස්සේ කමක් නැහැ ওই විදිහට පුළුවන් තරම් මහන්සි වෙන්නේ නැතුව අනුග්‍රහ කරන්නයි කියලා දිගින් දිගට කරා. ඉතින් මට ඒ වෙනකොට කොහොමඩක්වත් ඉඳ ගන්න වෙලාවක් තිබුණෙත් නැහැ. සක්මමලු අත්දැකලා තිබුණෙත් නැහැ. ඒ සඳහා විනාඩියක්වත් වෙන් කරන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. මට තිබුණේ මේ යහන එනකොට ගන්න එක විතරයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සමට ඉගැන්වුවේ ගොඩක් වෙලාවට දත්ම දිනකොට සත්මත් වෙන්නේ කියලා. ඒ ඉතින් Taman තනියම කරන වැඩේනේ. ඒ නිසා දත්ම දිනකොට සත්මත් වෙවේ. ඒකයි ඔය ඇවිදිනකොට ඔය කියන එක්ස්පීරියන්ස් එකයි තමයි ඉස්සල්ලාම නිකන් හිතා ගන්න පුළුවන් උනේ මේ සතිය තමයි කියලා. ඒකේ වැටහෙනකොටම ඒක කවුරුත් කියලා දෙන එකක් නෙවෙයි. තමන්න තේරෙනවා වෙනදා විදිනට වැඩිය අමුතුයි කියලා. gediya pitim ඇවිදිනවා මම කරන දෙයක් නෑ. හැබැයි මම මම දිහා බලනවා. ඒ ඉඳගෙන ඉන්නකොටත් ඒක වෙනවා. ඉඳගෙන ඉන්නකොට මේ දැඟලිල්ලක් මොනවත් නෑ. මහාන්තියක් නෑ. ආයතෙන් හුස්ම ගන්නෙත් නෑ. ඉඳගෙන ඉඳගෙන ඉන්න බව රස විඳිනවා. ඉතින් ඒකට පේනවා මේක කිසිම දෙයක් පිටතර දෙන්නෙත් නැහැ පිටින් ගන්නෙත් නැහැ. ඒකට අවදි වීමෙන් පුදුම පිරිච්ච ගතියක් එනවා. පුදුම නිකන් සර්කිට් එක සම්පූර්ණ වුණා වගේ තේරෙන්න පටන් ගන්න. හැබැයි ඒක ගැන දැන් මේකද සතිය කියලා හිතපු ගමන් කඩලා යනවා. ඒක ගැන උනන්දු වෙච්ච ගමන් කැඩලා යනවා. ඉතින් ඒක නිසා මේ ටික ওই කියන විදිහට දැන ගැනීම මරණ මොහොතේදී කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. හොඳට හයියද්දී තියෙන වෙලාවදී මේක ට්‍රයිල් ඇන්ඩ් එරර් කරලා කරලා වද්දලා තිබුණොත් අනිවාර්යයෙන්ම ලෙඩ වෙනකොට ඕක ඇවිල්ලා අපිට උදව්වක් වෙනවා. දැන් උඹට ලෙඩනේ ඇඳේනේ දැන් ඉතින් සතිමත්ය. දැන් කවුරුත් වෙලා කරදර කරන්න කෙනෙක් නෑ. අර එහාට ඵලයන් චාන්චු, මෙහාට ඵලයන් චාන්චු, අරකගෙනින් චාන්චු, මේකගෙනින් චාන්චු නෑනේ. ලෙඩ වෙච්ච එක හොඳයි. වෙනතරන් එක මහා කාලකන්නිකමක් නේ. දැන් ලෙඩ වෙච්ච එක හොඳයි. වයසට ගියාම හොඳයි. ඇත්තක පේන්නේ නැහැ නරක දේවල් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ ඇහුනොත් ඇහෙන්නේ නරක දෙයක්නේ. ඇහෙන්නේ මරණ මොහොතදී තේරෙනවා මං විලාසිතලා ගිගමන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ නිසා ඒ වගේ අසීරු අවස්ථාවලදී වඩන ලද සතිය අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒකේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා අපි කරන සෑම කුසලයක්ම මරණ මොහොතේ අපි අතහැරලා යනවා. සතිය ඇර. සතිය විතර කද්දාතත් හරින්නේ. ඒක හොඳටම තේන්නේ ඇබැග්යක් වෙලා වෙච්ච වෙලාව. හොඳටම තේරෙන්නේ කරදරයක් වෙච්ච වෙලාවක පේනවා. අර මඩල්ලද සතිය Taman ලකේ ඉන්නවා. ඒක නිසා අමලියකදී කරදරයකදී ඒ හදලා තියාගත් එකක් වගේ හැම වෙලා තියෙන අමලි කරදර වෙලාදීක පුහුණු කරන්න බෑ. අනිත් එක වෙලා තියෙන්නේ අපිට අමලියක් කරදරයක් නැදලා භාවනා කරන්න හිතෙන්නේ නැහැ. ඒ වෙලාව කියක් හරි හම්බ කරන්න හිතෙනවා. වෙලා ගිල කුඹුරු කෙටුවා නම් ඉවරනේ හැවනම් හොඳයි නේ. නැත්තම් කියක් හරි හම්බ කරනවා නම් හොඳයි, අරක් කරනවා නම් හොඳයි, මේක කරනවා හොඳයි කියලා අර හයි හත්ති තියෙන වෙලාවේදී ශරීරේ අනුන්ගේ වැඩට කඹුරු. මැරෙන්න ගියාම මැටි පාවු ගොනෙක් වගේ මැරලා යනවා. මේක දැනගෙන හිටියා නම් බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා මරණ චිත්තක්ෂණේදී කොච්චර හිත කලබුණත් ඒ කලඹිච්ච හිත ඇස්සේ සතිය සුගතියකට ගිහලා නැතර කරනවා කිය. ඒත් බය හිතෙනවලු සුගතියකට ගියාට පස්සෙත් මෙච්චර අවුල්ම හිතකින් මැරිලා මං කොහොමද සුගතිගාමී වුනේ කිය. එතකොට සතුප්පාදේ කියලා ධර්මතාවයකින් පෙන්ලා දෙනවලු ඔබ ගියාත්මේ භාවනා කරලා තිනවා. සතිය වඩලා තිනවා. ඒ නිසා කලබල වෙලාදී සතිය ගිහිල්ලා හොඳ තැනක තියෙනවා. අපි මේ ආශ්‍රය කරන කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. අපි හම්බ කරන කිසිම සල්ලියකට ඕක කරන්න බෑ. කිසිම භවභෝග සම්පත්තියකට ඒවට පුළුවන් අපේ අවධානය පිටතට ගන්න විතරයි. අපි නෑදෑයින්ට අපේ සල්ලි වලට අපේ සුඛභෝගී දේවල්ට අපේ අවධානය පිටතට අරගෙන අපිට හැක් කරන්න පුළුවන්. සතිය විතරක් අවධානය ඇතුළට ගන්න. ඒක නිසා මේක කොතනකදී හරි අල්ලන්න කිසිම දවසක හිතුව වෙලාවට හිතුව ප්‍රමාණය මේක ලැබෙන්නේ නැහැ. නොසිතූ වෙලාවක නොසිතූ ප්‍රමාණය නොසිතූ කෙනෙක්ගෙන් ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම අපිට සතිය උගන්වන්න ගන්න ලැබෙන්නේ අපි දන්න ගුරුවරගෙන් නෙවෙයි. අහම්බෙන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔක්කොටම කරු කරන්න හිතෙනවා. මොකද අපි හිතන අම්මලා තාත්තලාෙන් ඔක හම්බෙන්නේ නැහැ. අපේ ගුරුවරුන්ගෙන් පන්ති කාමරවලින් කවදාකවත් හම්බෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ කොහෙදෝ යන පිස්සෙ පිටට කියලා දෙනවා. මං වගේ ඉතින් එදාට දැනගන්න ඕනේ අපිත් මේක කාට හරි කියලා දෙන જાතියක් වංශයක් ආගම මොකක්වත් බලන්න එපා. පුළුවන් කෙනෙකුට කියලා දෙන්න කියලා. කියලා දුන්නාට පස්සේ මේක කුඩු ගැහුවා වගේ ආයෙ කවදාවත් අයින් කරන්න බෑ. ලෝකේ තියෙන බරපතලම බැහැ. ගැහුවොත් ගැහුවා. ඔය නීමීතකල වෙලා එක දාන වෙලා කාලා යන්න බලන්න මොකද වෙන්නේ කියලා ඕගොල්ලන්. ආයෙ මොකුත් නෑ පිස්සු හැදෙනවා. ඌ හැමදම වැටුණත් වැටෙන්නේ මේ තිකල පැත්ත බලන්න. අපි ආපුවම කීයක් හරි කරලා කොහොම හරි වේලා කන්න දෙනවා. එක වෙලයි කන්න ඕනේ. කෑවට පස්සේ ඉවරයි ඌ. ඒ නිසා මේක බොහොම සරල ක්‍රමයක්. මම මේ කුඩු මුලක් විකුණ ගන්න තමයි යෝමාන් එන්නේ. එක කුඩු මුලක් විකුණා ගත්තට පස්සේ ඒකෙන් පැතිරෙනවා බෝ වෙන ලෙඩක් වගේ. ඒ ගිය ගිය වෘද්ධාව වෙලාවේදී. ඉතින් මේ ප්‍රශ්න නැති නිසා මම කියනවා මේ තව එකක් තියෙනවා. ඒකයි කියලා ආයකලියු මේක අනිත් එක. ආ ඒක මිසක. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. පර්යංක භාවනා පිළිබඳ අත්දැකීම් මෙසේ සඳහන් කරමි. කයට සිත යොමු කරමින් කය භාවනා අසුන මත සිටින ආකාරය දකිමින් කයෙහි ඇතිවන තෙරපීම්, සිරවීන් වේදනා සියල්ල මගහැර ගනිමින් කය පිළිබඳ මෙනෙහි කරමින් සිටන විට කයේ සැහැල්ලු බවක් දකින්නට හැකි විය. ඒ අතරම හුස්ම රැල්ල සියුම් ආකාරයෙන් දැනෙන්නට විය. ආස්වාසයේදී සියුම් සද්දයක් සමගින් නාසිකාග්‍රේ යමක් වදින ආකාරය සහ ප්‍රස්වාසයේදී ශබ්දයෙන් තොර කය සැහැල්ලු වන බවක් දැනිනි. මේ ආකාරයෙන් ටික වේලාවක් සිටන විට ආනාපානය සියුම් වී යන බවක් දැනිනි. දැන් කයේ සැහැල්ලු බවත් සියුම් විය ගිය ආනාපානයත් හොඳින් දැකගත හැකි විය. මේ අතර වාරයේ කයෙහි තනින් තන සියුම් දැනුම් දැනීම් දැනුණත් ඒවාට සිත විසිරී ගියේ නැත. සමහර අවස්ථාවල AC එකේ හුලං මහ හඬක් නගමින් ඇසී නැසී යයි. මේ ආකාරයෙන් ටික වේලාවක් ගතවන විට සියුම් වන ආනාපානයත් කයෙහි සියුම් සියුම් දැනීමත් අතරට හිස් බවක්ද දැනෙන්නට විය. මෙම දැනීම් තුන අතරේ සිත විටින් විට විටින් විට පවතින බවක් දැනිනි. ඉන් ටික වේලාවකට පසුව කයේ දැනීම ඊටාම සියුම් වී ගිය අතර නාසයේ බරගතියක් දැනෙන්නට විය. ඒ කෙරෙහි සිත යොමු නොකර සිටින විට එයද නැති වී ගියේය. නැවත සියුම් ආනාපානයත් හිස් බවත් අතර නතර වී ඇති අයුරු දිස්විය. ඒ අතරට මුහුණ ඉදිරිපිට සියුම් ආලෝකයක් අඳුරක් ඇතිවන නැතිවන ස්වභාවය දකින්ට ලැබිනි. දැන් සියුම් ආනාපානය දැනින්නේ ඉඳ හිටිය. නමුත් එය පරිපූර්ණව තුනිවිගයක් දකින්ට නැත. මෙසේ මේ ආකාරයට බොහෝ වෙලාවක් ගත කර ඇති බව දැනුනේ එකවරම දැස් විවර වූ නිසාය. ස්වාමින් වහන්ස මේ අත්දැකීම දැන් විනාඩි 20ක් 30කින් 30ක් කාලයකින් සිදුවේ. කලින් බොහෝ කාලයක් මේ සඳහා ගත වුණත් දැන් ඒ විනාඩි 20කට 30කට පමණ කෙටි වී ඇත. මේ දවස් කීපෙම ලද හොඳම අත්දැකීම නම් සිත යමකින් ඈත්වන්නේ තවත් තැනක් අල්ලා ගනිමින් කියන හැඟීමයි. භාවනාව දියුණු කර ගැනීමට සුදුසු උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ඊතා සුවසයෙන් යුතුව සිහිනුවණින් යුතුව ධර්මය අවබෝධ අවබෝධයේ පිණිස මේ සියලු පින්පෙත් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. මේක එක තැනක ලියලා තියෙනවා මේ හුස්ම ගෙවිලා යනවා නමුත් 100%ක්ම ගෙවෙන්නේ නැහැ කියලා. ඉතින් ඔය මේ අන්තිම කොනල්ලන්ට දඟලන උත්සාහය අනිත් දවසෙත් අරගෙන ගියොත් ඔయితත් වැඩිය පොඩ්ඩක් යහට යනකම් අල්ලන්න පුළුවන්. ඒක නැත්තම් තව තුනී සියුම් සුකුම තත්ත්වයට යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දවසේ ආය යනකොට තව පොඩ්ඩක් යනවා. මෙහෙම ඒ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හිතෙනවා. ඔය ඉස්සල දවසේ සියුම් කිව්ව කොච්චර ගොරෝසු දෙයකටද දැනුයි නියම සියුම් එක හම්බෙන්නේ කියලා එnde ende ende ende අර සියුම් තැනට යන්න යන්න සතිය අන්තිම දියුණු වෙනවා. හිතේ තියෙන ප්‍රනීත භාවය හැම ඉඳුරන්ම සම්පූර්ණ මොබිලයිස් වෙනවා. ඇක්ටිවේට් වෙනවා. අපිට හිතා ගන්න බෑ එතකොට මේ දෙයියෝ කතා කරන දේවල් බබා ඇහෙන්න පටන් ගන්නවා කියන. ඈත සිද්ධ වෙන දේවල් ඇහෙන්න පටන් ගන්නවා. ඒක තමයි ළඟ අනේ කවුරු හරි යනවනම් නිකන් ෆීල් වෙන්න පටන් ගන්නවා. ඒ තරම්ම මේ ඉන්ඩුරන්ස් සියුම් වෙනවා. අතිසූක්ෂම වෙනවා. හරියට මේ වනමුකේ පෑදුවා වගේ. ඉතින් එතෙන් දැන් අපේ හිත පුදුම ගොරෝසුයි. හෙනියක් ගැහුවට තේරෙන්නේ නැහැ. අර සියුම් භාවයට ගියාට පස්සේ ඒ උදාහරණයක් වශයෙන් කියනවා සරුවචන් වහන්සේ පයින් ඇවිදින වෙලාවේ බබයක් පමණ දුර බලාගෙන ඇවිදින්නේ. නමුත් ගව්වක් පමණ ප්‍රදේශයේ තියෙන සියලුම දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා ඕන දෙයකට ඇටෙන්ෂන් එක දාපු ගමන්. යන්නේ නම් බිම් බලාගෙන. කිසිම කෙනෙකුට මොනම දෙයක්වත් කරන්න බෑ මොකද ඔක්කොම ආලෝකමත් වෙලා තියෙන්නේ. හේතුව හිත සිුම් වෙනවා. දැන් අපේ මේ තියෙන දේවල් වලින් වෙන්නේ ඉතින් හරියට ගොරෝසු වෙනවා. ඒ නිසා අපි ළඟ තියෙනවා මේ මයින්ඩ්ෆුල් ගේම් එකක්. ඒකෙදි තියෙන්නේ මේ පුංචි පාත්‍රයක්. ඒක විශේෂයෙන් ලෝහිකින් හදපු පාත්‍රයක්. ඒ පාත්‍රයට ගහපුවම හ්ම් ගාලා සද්දයක් ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් ළමයිට නතර වෙන්න කියලා අද්දක වහගන්න කියලා සද්දෙට ගහ. ගහලා කියන සද්ද ඉවර වෙන තැන අහන්න කියලා. ඉතින් ළමයි කෑ ගහනවා දඟලනවා. ඉතින් ඒක එතකොට ඇහෙන්නේ. ඊට පස්සේ කිව්වෝ ඕම කරන්න බෑ වැඩේ. ඔක්කොමලා නිස්සද්ද වෙන්න. නිස්සද්ද වෙලා ආයසරයක් ගන්න. එතකොට අර සද්ද ඉවර වෙන තැනට ආගෙන යනකොට පේනවා මේ ළමයි එහෙම ගල්පිලිම වෙනවා. මොකද අර සද්ද නැති වෙන තැන යහන්නේ. එතකොට යමුනාර කියලා දැන් හරියන්නේ ආයසරයක් කියලා 3 4 5 ගහනකොට කවදාකවත් නොගිය තරම් ඊටාම සියුම් සද්ද ඇහෙනකොට මේ AC එකේ සද්දේ ඔර්ලෝසු ටිටික් ගන්න සද්දේ මේ පුංචි දේවල් එතකොට ඇහෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය තේරෙන්නේ අපිට ඒවා. ඒ මොකද අපේ හිත තියෙන්නේ උගා ගිහල මට්ටමක. මේක සංවේදීතාවය බස්සනකොට ඒකට තප්පරයක්වත් යන්නේ නැහැ. ඒකයි ඒකේ ලස්සන. හරියට පුහුණු කෙරුවොත් ඒක විනාඩියෙන් දෙකෙන් අපි සියුම් තත්ත්වයට යනවා. ඊට පස්සේ ෆුල් ටියුන් එකේ වයින් එකක් වගේ නැත්නම් ඔකෙස්ට්‍රා එක තියෙන මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වගේ ඒක ඔකෙස්ට්‍රා එකත් එක්ක ප්ලේ වෙන්න පටන් ගන්නවා. ඒක ප්ලේ කරන්න ඕනේ නැහැ. ඔකෙස්ට්‍රා එකත් එක්ක ප්ලේ වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ සබහා ධර්මයේ තියෙන කම්පන චංචලත් එක්ක අපි මර්ජ් වෙන්න ගියාම අපිට තේරෙනවා මේ කතා කරන දෙයක් නැහැ මිනිහෙක් ගාව. ඉවසෙදී බලනකොට යාට අවශ්‍යතාවය අපිට තේරෙනවා. කතා කරනවා කියලා කියන අලි ගොරෝසු වැඩක්. කතා කරපු ගමන් නම ගියනවා. මේ කියන හොඳේ කෙරෙන්න හොඳේ අවශ්‍යතාවය තේරෙනවා. ඒකට මේ අම්මා දරුවන්ට කිරි දෙන්නේ දරුවා ඉල්ලලා නෙවෙයිනේ. අම්මා දන්නවා දරුවා ගැන. පොඩි අපකෝට දාන මේ ඉන්නවනම් අම්මා කියනවා කිරිපඩුව කියලා. අහලා තියෙනවද? පොක පොක පොකට දානවනම් කියන්නේ ඔකට කිරිපණ වෙනවා කියලා. කැළපෙමිනවනම් කියන ඔළුවේ උකුණෙක් ඉන්නවා කියලා. අම්මා කියන්නේ පොඩි එකා කියලා නෑ. අම්මට තේරෙනවා. මොකද පොඩි එකාට තේරෙන්නේ නැතිව අම්මා දන්නවනේ. ඒකට කියන මෞන මෞද්දතු මෞද්ද ඥානය කියලා. ඒක දැන් නැහැ ඒක දැන් නැහැ SMS අරින්න ඕන. ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ දැන්. ටෙලිග්‍රෑම් ගහුවොත් වෙන මොන හරි කුණුවarpයක් sannivedanaya වෙන්නේ. අරක නෑ අරක mind to mind connection එකක්. ඒ කියන්නේ ටෙලිපතික්. මේ ලෝකේ වචනෙන් කතා කරන ඔක්කොම කක්කා. මේ බැලුව බැලමට අපිට මේ වැටහෙන දෙයක් තියෙනවානේ. ඒක ටෙලිපතික් කියන්නේ. ඒකෙන් තමයි ධර්මයේ සම්ප්‍රේෂණය වෙන්නේ. ඒකට යන්න හිත අර වගේ සියුම් කරන්න ඕනේ. සියුම් වෙන වැඩේ පළවෙනි දවසේ ටිකක් දුර ගිහිල්ලා ඇති කියලා හිතෙනවා. දෙවෙනි දවසේ ආය යනවා. තුන්වෙනි දවසේ ආය යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා Taman ඊයට වැඩිය අද කොච්චර ඉස්සර ගියාට කියලා ඊයාද කියලා Tamanට තේරෙන්නේ නැහැ කියලා. ඒ තියේදී දිගට කරන්න කියනවා. කරන්න කරන්න දෝනාවක් බහිනවා වගේ ඇතුළට ඇතුළට ඇතුළට කාගෙන යනවා. ඉතින් ඒක මගේ අදහස තමයි අන්නේ වගේ තියෙද්දි හැමදාම කර කර ටික ටික ඉදිරියට යන්න ඕනකම තියෙද්දි අපිට කරගන්න බෑ දරුවන්ගේ ප්‍රශ්න නිසා අපිට කරගන්න බෑ ලෙඩක් නිසා අපිට කරගන්න බෑ වගකීම් නම් පෙරපින් කරලා නෑ. ඒක තේරුණාට පස්සේ නිසි නිින්ද තමන්ගේ ආර්ය පරිශ්‍රණය කරගෙන යන්න පුළුවන් නම් ඇති වෙන්න අපි පෙරපින් කරලා තියෙනවා, දන් දීලා තියෙනවා, අනුන්ගේ දුක සැප බලලා තියෙනවා. ඒ වෙලාවේදී තියෙන්නේ කාගෙන අනේකයි. කරවිලට වැටිච්ච පණුවා කරවිලේ කාගෙන යන්නේ තිත්‍රහතියෙදී අරගෙන අනේකයි තියෙන්නේ. ඒක common sense. ඒක සාමාන්‍ය බුද්ධිය. ඔකට මේ බුදුහාමුදුරුවෝ කියලා දෙන්න ඕනේ නැහැ. උ දන්නවනේ මෙන්න මේ පැත්තට යන්න ඕනේ කියලා ලක්ෂිකුත් ක්‍රමසාවිදි තියෙනවා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා චර්යායන සම්පාදේති කියලා. අපදානීන සම්පායති කියලා. අපේ ලොකු සංසයක පරිවර්තනය කරනවා චරිතයෙන් සපයනවා ඊගාට කරන්න ඕන දේ මටයි තේරෙන්නේ කාටවත් තේරෙන්නේ නැහැ කියලා යුත්ත නොයුත්ත Taman තේරුම් ගන්න ඕන. ඒකට ප්‍රශ්න අහන්න ඕනේ. ඒකට කර බලන්න ඕනේ. ඊට පස්සේ ඒ දිහාවට අත්තිකේයි පඤ්ඤාතෝ මග්ගෝ කියලා අපේ යෝගාශ්‍රම සංස්ථාවේ ලෝගෝ එකේ ලියලා තියෙනවා. යන්න ඕනේ නම් පාර තියෙනවා. යන්න ඕන තැන දන්නවනම් පාර තියෙනවා. දැන් අපි මේ නන්නත්තර වෙලා තියෙන්නේ පාර තියෙනවා යන්න ඕන තැන දන්නේ නැහැ. එකෙකුටවත් තේරෙන්නේ නැහැ මේ භෞතික විද්‍යාවෙන් රසායන විද්‍යාවෙන් කොහටද ගෙනියන්න හදන්නේ කියලා. ඒකේ එක්ස්පර්ට්ලා. ඒ එකම උලමකටවත් තේරෙන්නේ මේක නොමග යවනවා කියලා. ඒක බාහිරින් නිගිල්ලා තියෙන. එකක්වත් කෙලවරක් නැහැ ඒක. බුදුරජාණන්සේ අතුලට දැම්මේ ඉන්සයිඩ් ඒක අඩු ගන්න කෙලවරක් තියෙනවා. ඒක දිගේ ඇතුලට යන්න පුළුවන් නිසා ඉන් එහාට අපි ටෙක්නික්ස් උගන්වන්න යන්නේ කළ යුත්තේ දන්නවනම් අත්තිගේ උපඤ්ඤාතෝ මග්ගෝ අර්ථය තියෙන මනසයාට මාර්ගය තියෙනවා. ඒක නිසා තට්ටු කරන්නාට දොර ඇරේ අඬන්නාට කිරියරේ එච්චරයි කතාව. ස්වාමීන් වහන්සේ අර සක්මන් භාවනාවේ අවස්ථා තුන නවතිනවා යනවා නවතිනවා හැරෙනවා නවතිනවා එනවා කියන එක මේ සක්මන් භාවනාවේ ගොඩක් වැඩිහිටියන්ගෙන් දැක්කේ නැහැ. නමුත් මේ දරුවෝ දෙන්නත් වීඩියෝ එක බලලත් වැඩිහිටියෝ පස්සේ යනවා. <laughs> ඊට පස්සේ මම ඒක නැවත්තුවා වීඩියෝ එක බැලුවා නේද? ඒ වීඩියෝ එක විදිහට කරන්න කියලා. නෑ ඒක අර ඇත්තට මේ වගේ විස්තරාත්මකව ඔසවන යවනවා තබනවා යනවා නතර වෙනවා හැරෙනවා කියන දේවල් හැම වෙලාවෙම කළ යුතු නෑ. ඒක ඒ වෙලාවකට ගියාට පස්සේ ඒක හැරෙනවා. ඒක ඉබේම වෙනවා. ඒ කියන්නේ gediya pitin සිද්ධ වෙනවා. ඒ වෙලාවට එහෙම කරනවා. හිත පිට යනවනම් හිත නා කිවනාහනවනම් අපි මෙනෙහි කිරීම කරනවා. ඒ නිසා මෙනෙහි කිරීම කරන්නේ නතු වෙච්ච නැති වෙලාවට. කීකරු නැති වෙලාවට අපි මෙනෙහි කරමින් පොඩි පොඩි දේවල් උගන්වනවා. වෙලාවට හිත ක්‍රියාත්මක වෙනවා නම් හරියට අපි දැන් ගුණාට ගහන්නේ අදින් නැත්තම් ಗುಣ අදිනවනම් අඬහැරයක් පානවා, කැල් කවියක් කියනවා කරත් ගහන්නේ කෙවිත විහි කරන්නේත් නැහැ. දැන් මේ අදිද්දිත් ගහනවනම් ගුණාට ප්‍රශ්නයක් එනවා මමද ගුණා පිටිපස්සින් එකාද කියලා. දැන් ඒකනේ ඉස්කෝලවල වෙන්නේ හරිය කාටත් කියලා දෙන්න හදනවා බැරි කාටත් කියලා දෙන්න ඉතින් අර ගුරුවරයා කියලා තියෙන ක්‍රෙඩිබිලිටි නැති වෙනවා ළමයාට කියන්නේ ඔයා දන්නවා ඔයා කරන්න ඕන එතකොට ඒ ළමයා ක්‍රමසාවිදි දාලා අර අපි කියන්න හදන දේම විවිධ ක්‍රමවලින් ළඟා කරගන්න. එතකොට ගුරුරයා හුඟා සංවේදී වෙන්න ඕනේ. ඒ ළමයා ඒ දේ ළඟා කිරීමට කරන උපක්‍රම ඒ කරන සංවේදීභාවය ඒ කරන නිර්මාණශීලීත්වය අපිට හිතා ගන්නවත් බෑ. ඒ ගුරුවරයෙකුට හිතන්න බෑ. ගුරුවරයාට පුළුවන් නම් ළමයාට වැඩි පල්ලෙ කරන්න ඕන දේ කියලා දෙන්න ඕන. ඔය කරලා බලන්න කියන්නේ. එතකොට එයා නිර්මාණශීලී වෙනවා. එයා එතකොට ප්‍රගතිශීලී වෙනවා. අනිත් එක කියලා දෙන ක්‍රමේ පොඩි එකෙක් අපිට වැඩි දන්නවනම් ඌ අපිට කියලා දෙනවා තාලයකට නිකන් ගිරව් කතා කරනවා වගේ. පුදුම ආසයි අපිට තියෙන අපි කනෙක් වෙනවයි කියලා. ඒක ගන්න ලේසි නෑ. ඒක නිසා කියනවා පොඩි එකට කතා කරනකොට කවදාවත් පොඩි කාට උඩින් ඉඳගෙන මෙහෙම නහයෙන් බල්ලා කතා කරන්න එපයි කියලා. ඒකට අපේ තියෙන කක්කාව පොඩි කාට යනවා. පොඩි කටට යට ඉඳගෙන උඩට කතා කරනකොට පොඩි එකාගේ හොඳ ටික අපිට එනවා. පොඩි උංගා හරියට තියෙනවා good vibrations. මාපි ඔය නිව්සීලන්ත ගිය වෙලාවේ දකුණම කෙළවරට ගියා. දකුණු ද්‍රවයට හැතැම්ම 4000යි. ඉතින් ඒතර පොඩි outlook එකක් තියෙනවා. ඉතින් එතන automatic toilet එකක් තිබ්බා. ඇතුළට ගියාම දොර වැහෙනවා, ඔටෝ වැහෙනවා. ඊට පස්සේ ඇතුළේ ඉඳලා අරපුවාම ඔක්කොම ෆ්ලෂ් වෙනවා, ඔක්කොම වෙලා දොර ඇරෙනවා. ඉතින් මම ගියා බොහොම අමාරුවෙන් වලිග බේරගෙන ආවා. ඒ කියන්නේ බණ්ඩ නගරයට පැමිණීමනේ. ඒ ධම්ම වීරහමතුරු ගියා. යනකොටම අම්මයි දරුවෝ දෙන්නෙකුයි ආවා සුදු. පොඩි එකා මේ සාමාන්‍ය පොඩි ආපු ඇරිය දොරට දඩහන් කාලා එක. ඉතින් අර ආමුදුරු එළියට එන්න කියලා මිරිකන්නේ ෆ්ලෂ් කරන බටන් එක. අරගෙන තව තව ෆ්ලෂ් වෙවි තියෙනවා දොර ඇරෙන්නේ නැහැ. පොඩි ගාව තව සැරයක් ගැහුවා. මායි රුක්කොණ එළියේ. ඊට පස්සේ අම්මා කතා කරලා පුතා කලබල කරන්න එපා. නෑ මට චූ කරන්න ඕන. ඊට පස්සේ අම්මක පොඩ්ඩක් එළියට ගියා. එනම එළිය චූ කරනවා. ඒ ඒ කරන්න බෑ. කියලා දැන් අම්මා පරක් කරනවා. අරු ගහන දොරට කොහොම හරි කරලා දාඩියක් දාගෙන ඥානවීර හඳු ආවා එළියට. ඒ කියන්නේ බොත්තම හරියක තද කරපුවාම දොර ඇරනවා එළියට ආවා. අනස පොඩි එකා ගියා টয়ලට් එකට. ගිහලා ආට පස්සේ ඌ දැන් තද වෙලා කේන්ති ගියා. රුක්මන් ගිහලා දන ගහගත්තා ඌ ඉස්සරහා. දැන් ඌට මුකුත් කරගන්න බෑ. වට කේන්දි කියලා නේද ඉන්නේ. වට කේන්දි කියලා නේද ඉන්නේ. කියලා හව දැන් ඌට මොනවක්වත් කරගන්න බෑ. වට මං කියන්නේ ඔහොම අපි දෙන හුස්ම හතරක් ගමු. බොම්බාඩ වට කේන්දි බහිනෝනේ. කියලා අරු නිකන් බැස්සුවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ඌ දන ගහගත්ත පොඩි එකයි. ඊට යට ඉඳගෙන දැන් පොඩි කට කතා කරන්නේ මෙහෙම. අරුණ මොනවක්වත් කරගන්න බෑ. ඌට හුතුවට තේන පොඩි උන්ට ගන්න. ඊට පස්සේ අම්මා කතා කරලා කියනවා පොඩි කාට ඔයා දැක්කනේ පුතා ෆොරින කෙනෙක් ගිහිල්ලා හිටියේ. ඔයා කරපු වැඩේ කැතයිනේ. පිටරට කෙනෙක් නේ හිටියේ. ඒකට කොල්ලා රුක්මන්ගේත් පාඩම ඉගෙනගෙන අම්මගේත් පාඩම ඉගෙන කී කරු වෙලා. එනිසා පොඩි අයට කියවෙනකොට හැම වෙලාවෙම පොඩි එක්කන දන්නවා කියන අදහසින් අපි ආගෙන් අපි වැඩේ කියනවා මේකයි කරෙන්න ඕනේ කියලා උන් කරන හැටි බලන්න ගියාම අපිට කපට හිතා ගන්න බෑ උන් දන්න තරම ක්‍රමසා විදි. මොකද ඉනයි. ඒ ඉන ඉගෙන ගන්නතයි. කියන්න බෑ. පැහිය ඇවිල්ලා උගන්නන්න හදන උන් දන්නේත් නැහැ. අපිට තේරෙනවා මොකද කියන්නේ. නංගි ආ ලෑස්ති කරන්නේ. නංගි මොකද කියන්නේ? නංගිට කියන්න පුළුවන්ද මේ සතිය උගන්නන හැටි කියලා දෙන හැටි කියලා උගන්න අපිට උගන්නන්න පුළුවන්ද? පොඩි එක්කොට සතිය උගන්නන්න ඕනේ නම් මොකද්ද හොඳ වැඩේ? එහෙනම් අපිට කියලා දෙන්න දෙයක් නැද්ද? අක්ක අක්කට අක්කට අහලා ඊරසේ ආවා. එන අක්කට කියලා දෙයක් අක්ක කියන්නේ කියලා. අක්ක කියනවා බයිසිකල් පදින හැටි. කොටුයිද? මෙතෙන් නේ. Sarvasanai from Double Mindful on riding bicycle. I took a bicycle on a starting point and sat on it. I concentrated how I was sitting. I felt my feet were touching on my slippers. My hands were holded on my handles of the bicycle. Hmm, I felt, by the way, I felt cold. Yeah. First, I kept my right leg and given a force or push. Push. When I'm giving a force, I felt the bicycle is going forward. Suddenly, I kept my left leg again and gave a force, and I continued this process. If I want to turn I need I need and I will I will turn the handle of the bicycle. Slowly it will turn. If I want to stop, I will press the brake slowly or fast and keep my legs on the floor so that the bicycle will not fall. Uh, this is the way, this is my experience of riding bicycle. Uh, I did uh, while falling. I think uh, if we are not concentrated, then only we will fall. How, how often you keep the legs down to maintain the balance? Or still legs are on the pedal or you often keep the leg down to maintain the balance? No, I will keep the legs on the pedal. Pedal. So, so much so we can say mindful. Whenever you are imbalanced, sometimes you keep the leg. It is like mind is wandering like. So there's a bit that wondering is the way to keep the bike balanced. But again, when you start, you keep the leg on the pedal and going on. And there's a speed. After a certain speed only, my bike gain the, particular balance. If you're going to walk, ride slowly, falling down. So walking also, there's a momentum. After a while, everything happening automatically. So anything, if you are learning a musical instrument, or if you are learning a typewriter, if you are learning a bike, everything there's a kind of, at the beginning, very staggering, and later gain the momentum, and then by itself, it's correcting. So this training period is the difficult part you have to do with faith. You have to do with the precepts or do it with the mindfully. And after you gain the ground, gain the momentum, you can go with one handle in the one hand in the handle. Can? And then also, all suddenly you can do without touching the handle, both the hands. So this is the way you are gaining the skill. Angi මොකද කියන්නේ? Venerable I am so happy to attend five days domestic program under Venerable Thera. When I am attending to this program, I was little bit lazy, maybe, maybe not little, can be more lazy too, to do meditation. But I got a opportunity and developed my meditation for few steps forward. At the same time, I felt lazy to wake up early morning, but without any disturbance, I woke up early morning at 4 o'clock. This is my first domestic meditation program. I am so happy I joined it. When I am seeing the Venerable Monk at early morning, it is a courage and strength to develop my meditation. I felt without going to school better to dedicate full time for improving meditation. Because the taste of meditation is so sweet, sounds are very good, feelings are very calm. I hope one of the day, day my dream will come true. Venerable Dhammajivatara, as my teacher, you have given me good guideline to improve my meditation, knowing myself and these steps where, where I am and what I want to do. I am specially dedicating merits to Venerable Thera and other Theros. At the same time, I like to dedicate my merits to my parents and sister while dedicating to ආච්චිලාට සියලාට නැන්දලාට මාමලාට අක්කලාට අයියලාට who has given නාකින්ට නාකිච්චයන්ට <laughs> who has given great support for my age for up to now to improve my Dhamma path. I like to remind our Gale Dhammasana Thero before he became a monk when he was in Oman. He was guide to us how to do meditation at the same time, he always pushed us to do meditation correct in correct way. He has given lot of courage to us, not only to us, not only to our family. He has treated same way to other Kalyana friends too. So our family like to dedicate our marriage. I wish everyone to develop sati and attend Nibbana as soon as possible. So give me the letter, I will pass it to Venerable Dhammasarana Thero. නංගිරම් බුදිය ගත්තා. වෙනදට වැඩිය වෙනදට වැඩිය බුදිය නීතිය මම දැක්කේ මේ මටත් කම්මැලි හිතෙනවා. එනිසා දෙමාපියෝ හරිම ඊර්ෂ්‍යයි. ඕ මට මට ලව් කරනවා දකින්න. දෙමාපියෝ ඉන්නේ තියෙන පුදුම ඊර්ෂ්‍යාව. කණ්ඩක් දෙනවා, බොණ්ඩක් දෙනවා, ඔක්කොම දෙනවා. එනට පොඩි විසිල්ලෙක් ගන්නකොට මයි ළඟ. එනට මේ මේ නංගි මෙතන වැයිල මෙතන බුදිය ගන්නවා. කද්දින් කට්ටිය බුදියන් දාදන බුදි වෙන්න දාදන මම බුදියන් දාදන. Prashindati, first I took my brush on my right hand, then the toothpaste on my left hand, then opened the cap and put the toothpaste to the brush. Then I start to brush my teeth. In the brush there was fibers and it touched on my teeth near the muscle. It I felt the blood was coming out. By the way, saliva too. And I saw from the mirror the, the saliva and blood mixing. And I stepped to the sink that I that that I happened five times. Then I wash the brush and the mouth and keep the keep the brush and came out from the bathroom. This is my experience of brushing my teeth mindfully. So after the brush with the, uh, the how do you call uh, chemical you feel very cold water is specifically cold with the toothbrush it is carrying always what you call peppermint so therefore after the brushing if you take the water you can feel before brushing and after brushing water touch is different that also you have to be aware and put into your report Venerable Thero, I am so happy to attempt through this uh, meditation program, I learn and improve my meditation. It is my first time I took 8 step for 5 days. I used to work up early morning, but so difficult to stay without dinner. In this day I did not in these days I did not have dinner. Without dinner I felt very calmful. So I am delegating many merits to Edapal Thero and others, has soon has get the Nibbana. You are more fat than the You can spend more nights without any food. And then you will not be more naughty. When you have skipped the dinner, you become very obedient, very good girl. So oh, there are some naughty things, never mind. And you have to try, do away with. So I had a great fight for eight years not to take the dinner. I never thought that I can achieve it. Because I am so chasing behind food at that time. I had to have five meals a day. Five meals. If I go to the paddy field, morning meal, 10 o'clock I have to have a complete meal, 12 o'clock and 5 o'clock and 9 o'clock. So my mother was so unhappy to say that I am going to be a monk. which she knows I have to do with only two meals. And she says, it's very bad for your body, don't do it. So now 40 years, no dinner. Very happy. So now I am going to present that uh, Balanguda Lamya. Oh, you can read Sinhala? කාටද පුළුවන් සිංහල කියන්න? මේ මුළු අකුරක් පාසා කියවන්න ඕනේ. එකයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම හිතුවා එක දවසක් අවදි වූ වෙලාවේ සිට පාසල නිම වී ගෙදර එනතුරු මම කරන සෑම කටයුත්තකදීම සතිය පිහිටුවාගෙන කයත් සමග යාළු වෙලා ඒ දවස ගත කිරීමට ඒ අනුව 2018 3යි 7 වෙනි දින සතියෙන් දවස ගත කළ අයුරුයි මේ උදේ 5:00ට මම අවදි වුනිමි මම දැන් මෙතන යන අරමුණෙන් සතිමත් වී පරයන්ක භාවනාවේ යෙදුණෙමි මම දත්මදින වේලාව මූණසේදීම සතියෙන්ම කළෙමි. දත් මදින විට සෙමින් මදින විට ශබ්දයේද වේගයෙන් මදින විට නැගෙන ශබ්දයේද වෙනස්කම් දැනිනි. අම්මා මගේ කොණ්ඩය ගොතන වේලාව මම ඇස් දෙක පියාගෙන හුස්ම දෙස බැලුවෙමි. ආස්වාස දීර්ඝවත් ප්‍රස්වාස කෙටි ලෙසත් දැනිනි. ආස්වාස ප්‍රස්වාස නාසයේ උඩ කෙළවරේ පහ පහලත් වදින බව දැනිනි. අම්මා හරි කියලා කියන විට මම සතියෙන් මිදුනිමි. මල් වට්ටියට මල් කඩන අතරතුර අම්මා මට බත් කැව්වේ කැව්වා. මල් වට්ටියට සමන් පිච්ච මල් කැඩුවෙමි. සෑම මලකම පෙති සමාන නොවිය. පෙති හතක් හෝ අටක් බැගින් තිබිනි. මල් අසුරන අතරතුර මම බත් කටවල් හතරක් කෑවෙමි. මම පාසල් යාමට අම්මාගේ දෙපා වැන්දෙමි. අම්මා මගේ මුහුණ සිඹින විට ඇයගේ දෙයත්වල සිසිල් බවක් අම්මාගේ මුවේ උණුසුම් බවක් මගේ මුවට දැනිනි. වෙනදා මට එය නොදැනිනි. මම ගෙදර සිට වාහනයට නගින්ට යන විට ගමන් කරන පියවර ගණන පියවර ගණන් කර ගියෙමි. වාහනයට නගින විට පියවර 31ක් ලෙස ගැනිනි. නිවසේ සිට පාසලට යන තෙක් මාර්ගයේ ඇති වංගු ගණන සතියෙන් යුතුව ගණන් කෙලෙමි. වංගු 27ක් විය. පාසල ළඟදී වාහනය නතර කිරිනි. ගේට්ටුව ළඟ සිට වෙනදා යාළුවොත් එක්ක දුවගෙන ගියත් අද දින මා ඊටමත් සැහැල්ලුවෙන් ඇවිදිනවා කියන අරමුණෙන් පියවර ගණන් කර ගියෙමි. පන්තියට ඇතුල් වන විට පියවර ගණන 51කි. උදේ රැස්වීමට සක්මන වම දකුණ වශයෙන් ගියෙමි. උගන්වන විෂය උගන්වන විෂය කරුණු සෙල්ලම් කරන වේලාව සතියෙන් කළෙමි. පාසල නෙමවීමට සීනුව නාද විය. වෙනදා ගේට්ටුව ළඟට තරඟයට දිවීම වෙනුවට සතිය පිහිටුවාගෙන නැවතත් පියවර ගණන් කරමින් වාහනයට නැග්ගෙමි. පුදුමයකි. උදේ ගමන් කළ පියවරවල ප්‍රමාණය එක හා සමාන විය. ගෙදරට පාත ලැබුව විට වෙනදා තිබූ වෙහෙස පීඩාව වෙනුවට ඊටමත් සැහැල්ලු බවක් දැනුණා. මම කාමරයට ගොස් මගේ සපත්තු ගලවා මේස් ඉවත් කර දෙපා පොළවට තද කෙලෙමි. දහඩිය දමා තිබූ දෙපා වලට පොළවේ ස්පර්ශය ඊතා සිසිල් බවක් දැනිනි. මම නැගිට කාමරය තුරම එහා මෙහා සක්මන් කළෙමි. දෙපැතුල් වලට ඊටමත් සිසිල් බවක් මුල් පියවර තුල තිබුණත් ටික ටික පතුල් වලට උණුසුම දැනෙන්නට විය. අම්මා මට බත් කවන විට බත් කටවල් වල වෙනදා නොතිබූ ලුණු රස, ඇඹුල් රස, කිරි රස මට හොඳින් දැනිනි. අවසාන බත් කට මම ගොඩාක් වෙලා සපමින් එහි රසය අවසානය තෙක් බැලුවෙමි. එහි අවසානය පැණි රස බව දැනුණා. එවිට මට මතකයට ආවේ විද්‍යා පාඩමයි. බත්වල වැඩිපුර ඇත්තේ පිෂ්ඨය බවත් එහි සීනි ප්‍රමාණය වැඩි බවත්ය. ඒ නිසා මට පැණි රසය දැනිනි. මගේ සිතේ සැහැල්ලු බව මනස ප්‍රබෝධමත් කළා. මම එය කළ හැම වැඩක් සමගම යාළු වෙලා ඒ දේවල් කළා. පිටතින් එන බාධා බාධාවක් කියලා හිතුවේ නැහැ. කවදාවත් වගේ එනකොට මට සතිමත් බව ශක්තිමත් කරගත්තා. බාධාවක්. හිතුවේ නැහැ. කවදාවත් නෙමෙයි බාධාවක්. බාධාවක් බාධාවක් වගේ එනකොට මම සතිමත් බව ශක්තිමත් කරගත්තා. මෙමගින් මා දැනුවත් වූයේ ඕනෑම වෙලාවක් ඕනෑම අවස්ථාවක ඕනෑම වැඩක් කරන වෙලාවේදී සතිමත් විය හැකිය. අවශ්‍ය වන්නේ මම දැන් මෙතන යන අරමුණෙන් සතිමත් වී සතියත් නුවණත් වීරියත් පමණක් බවයි. තෙරුවන් සරණයි. මට සතිමත් බව කියා දුන් ඔබ වහන්සේට ගොඩාක් පින් දීර්ඝායු වේවා. හිමංසා දේවමිනි අටවසර. ඔය ළමයා මාව දැකලා නැහැ. ඔය ලියලා තියෙන ධම්ම විහාරිය හාමුදුරන්ට ඒ රංජන් කියනවා ඒ ළමයා පන්තියේ පළවෙනියා මේකෙන් පස්සේ අනි දෙවෙනි එකනට ලකුණු 200ක ගැප් එකක් තියෙනවා. පන්තියේ හිටපු අනිත් ළමයට වැඩිය. ඉතින් මේ ළඟදී ආයෙසරයක් ලියුමක් ලියලා තියෙනවා. ඉතින් මේ මේ පොඩි ළමයි මේව අල්ලන හැටි ඒ ළමයි කමටහන් වார்த்தාව ලියන්නේ යාට හිතිලා. හරියටම වෙච්ච දේ විදිහට ලියනවා. මේ නා කියන්ටයි නා කිච්චෙන්ටයි කියලා දෙන්න ගියාම කට ගෙවෙනවා. ලියන්නෙම වල්පල් හැලී. අල්ලපු ගෙදර වෙච්චව ලියනවා මැරිච්ච අත්තම්ම ගැන ලියනවා දඹදිව ගැන ලියනවා මේ බලන්න කොච්චර ලස්සනද කියලා මේ પરම්පරාව මැරෙනකම් මම මේ බලන්නේ. ඊගා પરම්පරාවත් ඇවිලා දැන් මේ සීමුලේ ඇති જાතියක් ඉඳී කියලා. මේ මේ પરම්පරාව ඔළුව නෙවෙයි කොණ්ඩේ කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. කතා කරන්නෙම ඕනේ නැති දේවල්. ඉතින් පොඩි උන්ගේ වැඩ මේ ඊයේ ඔය පැය කරුවාට පස්සේ ලියලා තියෙනවා කියවලා බැලුවා නම් බලන වෙලාවෙලම දඟල දඟල ඉන්න වගේ පේන්නේ. ඒ වුණාට ලියන ලියුම් වල කොච්චරක් සාන්තියක් කියලා මම බුද්ධ විඳිනවද කියලා. හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා ඔය ධම්ම විහාරය හමුදුත් අහම්බෙන් වගේ හම්බුනේ ඒ ශාන්ති කියනවා මං හිතුවේ නෑ ශාන්ති ඇත්තට මේ බොඩ්ලමෙන්ටි කියලා තියෙනක මෙච්චරම ජොලි වැඩක් කියලා. දැන් මුළු අවුරුද්දම ෆිල්. මාගේ වැඩකට හරි එන්න ගියාම මේ ළඟදී ගියා. බලංගොඩට මං අඬ ගන්න ගියා පැය දෙකකට ඒ තුන් කාලයකට පස්සේ. මම ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ බණ්ඩාර වෙලා කිව්වා. මෑණිවරුන්ගේ වැඩමුළුවක් මෙහෙවනවා. ඒ මෑණියෝ හිතාන ඉන්නේ සතිපාසල ඇතිකරු ඒ ආම්දුරු කියලා. ධම්මජීවහමතුරු නෙවෙයි. එයාම ඇති කරපු එකක්. මම අහමෝ පට්ට ගන්න උඹ මේ මම ලොක්ක මේ අත අත දාන්න එන්න එපා. දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් ඒ තරම්ම මට ආසාවක් ඇතිලා කියලා දෙනකොට ඒගොල්ලෝ හිතන්නේ මේ සතිපාසල මම ඇති කරපු එකක් වගේ කියලා. ඉතින් අන්නේ දවසේ ඉන්න ඕනේ හැම කෙනාම ඒක තමන්ගේ දෙයක් වගේ අරගෙන ඉදිරියට කරන්න පටන් අරගත්තා. පස්සේ ඇත්තටම සතිය තේරෙන්නේ කියලා දෙන්න ගියාට පස්සේ විතරයි. නැත්තම් හරියන්නේ නැහැ. කාට හරි කියලා දෙන්න ගිය ගමන් පුදුම විදිහට ඒක මේ එක එක පැති වලින් බලන්න eBay. බලනකොට නිකම්ම Tamange වැඩේ ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා මේක නිකන් ගන්න නිකම්ම දෙන්න කාට හරි. කවදාකවත් මේක තවදාකවත් සල්ලියට කිට්ටු කරන්න දෙන්න එපා. 100 100ක්ම නොමිල යන්න ඕනේ. 100 100ක්ම ස්වාධීන මේ ස්විච් ආවෙන් කරන්න ඕනේ. කිසිම ආගමක් සලකන්න එපා. පොඩි ළමයින්ගේ ළමාකම සලකන්න. ඔය ඔය අපේ ඔළුවේ තියෙන කුණු හරප දාන්න එපා පොඩි උන්ගේ ඔළුවට. මේ මේ වගේ එකක් දාපු ගම උන් තටු ගහලා පියාඹයි. මේ මේ මේ එන දවසේ මේක ලියලා තියෙන මට ඊට පස්සේ හම්බුනේ නෑ. මේ ඊට පස්සේ මේකට මම ස්තුති කරා. මේ එංගලන්ත නවසීලන්තට ඔය ලියුම අරපු ගමන් ඔක ඉංග්‍රීසියට දාලා සතිපාසලේ සිලබස් එකට දාලා තියෙනවා. මේ ළමයෙකුට සතිය වැටෙන හැටි මෙහෙමයි කියලා. ඊට පස්සේ ළමයට මම ස්තුති කරා. ඊට පස්සේ මේ එයා ඉඳලා හිටලා මේ ආයශරයක් ලියනවා. භාවනා කරනකොට Tamanට වැටෙන දේ ඉතින් එතකොට මේ මහා ලොකු දේවල් නැති වුණාට ඉගෙන ගන්න දේ ඔළුවට යනවා. ඔළුව නිකන් අවුල් වෙලා නැහැ. ඉතින් අන්නේ විදිය වැඩ තමයි අපි පොඩි උන්ට පුරුදු කරන්න ඕනේ. දැන් එහෙනම් අපි තව විනාඩි 10ක් තියෙනවා කාට හරි අපේ සැසිවාරය මෙතනින් સમાપ્ત කරනවා. කාලේ පුංචි ලාම්පුවක් තියාගෙන ගේම් ඇද්දී ඉතින් මේ නිදාගත්තේ. ඊට පොල්ලු නම් කාණක් නැහැ ලයිට් එක තිබ්බත් එක නැගත් එක ඕක නිදේ. ඉතින් මේට ඇවිල්ලා ඔය ලයිට් එක තියාගෙන ඕක නිදාගත්තා. දැන් මේ කාලයක් ගිහිල්ලා විවාහ වුණා පොට්ටුවට ලෙට් එකේ වුණා. පොට්ටු වේරුණා. වැඩේ තට්ටු වෙනවා. ඇදලා ආවන් පස්සේ කියනවා අය ලයිට් එක ඕෆ් කරොත් නිින්ද යන්නේ නැහැ. මම ඉතින් කියන්නේ ඉතින් ලයිට් එක රිබ්බත් කමන්නේ නැහැ නෑ ඕනේ ඉඳාගෙන ලයිට් එක ඕෆ් කරනවා කියලා. ඉතින් නිදා. දැන් මේට ආවන් පස්සෙත් එහෙම තමයි. හැමදාම දැන් කාමරේ ඇද එහෙට මෙහෙට වෙනස් වුණාම මේ පිටිය පැත්තට තමයි මඩ තියෙන්නේ. නෝනට ඕන වෙලාවට ලේසියෙන් යන්න පුළුවන් පැත්තමයි තියෙන්නේ. මේ මහත් ඇහිර කරලා නෙපුදිය ගන්න. <laughs> ඒ නිසා තමන්ගේ ස්වරූපය දැක්කොත් ඕනම වෙලාවක ඕනම කෙනෙකුට හිතෙන්නේ පිසාච ප්‍රේතෙක් කියලා. අල්ලපු කෙනෙක් නෙවෙයි. මේ තමන්ගේ හිත කියන්නේ මොකද්ද කියන එක දැක්කොත් ඒ තරම්ම චපලයි. ඒ තරම්ම වංචනිකයි. ඒ තරම්ම ෂටයි. දැකපුවහම දුවන්න හිතෙනවා. ඉතින් ඒ නිසා අපි කැමති නැහැ තමන්ගේ හිත දකින්න. ඒක අපි අතීතයේ අනාගතයේ වෙන කෙනෙක් ගැන වෙන තැනක ගැන කල්පනා කර කර ඉන්නේ. කොයි වෙලාවක හරි ආවොත් මොනම කෙනෙකුටවත් මේ ලෝකේ තමන්ගේ හිත බැලුවට සන්තෝෂයක් එන්නේ නැතිලු. හිතේ තියෙන ඔක්කොම අතීතේ. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං සමාධිස්ස පරිපන්තෝ වික්ෂෝපේමයි හැම කෙනෙක්ම ඉන්නේ ඒක නිසා ඒකට මුණ දෙන්න මුණ දෙන්න වෙන්නේ මරණ මොහොතේදී විතරයි ඉතින් අර මුළු ජීවිතේ පුරාම පසර තම තමයි ඉඳලා ඒ වෙලාවේ මේක දැක්කහම කොහේ ඇයිද විශ්වාස නැහැ දැන් භාවනා කරනකොට ඒක අපි රිහර්සල් කරනවා එන්නේ පේන්න අරිනවා පේන්න අරුවම් පේන කොච්චරින් පිටින් සායම් ගාලා තීන්ද ගාලා වහගෙන හිටියත් ඇතුලේ තියෙන එක මේ හත් අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් වගේ. මේක බොන වතුර ලිඳක් වඩටපත් කරනවා කියලා හිතන්න. අස්ත අවුරුද්දක් පරණ වෙච්ච අසුචි වලක් බොන වතුර ලිඳක් වඩට පරිවර්තනය කරනවා කියන එක ඒක හිතන්න බෑ. ඒ තරම්ම මේකේ තියෙන කුණු කන්ද. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දුන්නේ අපිට ඒක ප්‍රසිද්ධියේ කියන්න කතාවක් අරලා දුන්නා. බලනකොට හැම එකම එකයි. හැම කෙනෙක්ගෙම ඇතුලේ ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ කිව්වයි කියලා මොකද්ද ප්‍රශ්නේ? අපි මේක වහගෙන ගහපු ගම ඕක පිළිකාවට හැරෙනවා. එහෙලි කරපු ගම කොම්පෝස්ට් එකක් වෙනවා. ලෝකේ තියෙන හොඳම කොම්පෝස්ට් එක. බුදුජානනාථේ කෙරුවේ තථාගතප වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ කියලා බණ්ඩුරක සූත්‍රයේ හැම මේ සූත්‍ර පිටකයේ මේ සූත්‍ර පිටකේ නෙමෙයි මුළු ත්‍රිපිටකයේම හැම බුද්ධ ජයන්ති පොතකම මේ සූත්‍රය හෙළි කරලා තියෙනවා මුලින්ම. තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්චන්න මහන්නේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ අනුව විවර කළොත් බබලනවා වැහුවොත් වැබිලෙන්නේ නැහැ. ඉතින් අපි කමඨාන් සුද්ධ කරනවා කියලා කරන්නේ මේ කුණු පොල් ගෙඩිය ගහන එක හතරමං හන්දියේ. ඇස්සවකට වෙච්චාම ඒ කුණු ලබු ගෙඩියක් ගහනවා දැකලා තියෙනවද? ඒ වතු වතු කරේ එහෙම ඔය ගෙවල් වල එහෙම මේ අලු පොල් ගෙඩියක් කියලා දින ඇස්සවකට වදින්නේ. ඇස්සකට වැදුනොත් ඒක කුණු වෙනවා. එතකොට ගිහිල්ලා හතරමං හන්දිය ගහන්න ඕනේ. ඒ ඒ ඇස්ස යන්න. ඉතින් අපේ කර කුණු ලැබු gediy අලු පූල් gediy හතරමං හන්දිය තරි ගහින එක තමයි භාවනා කරනකොට කරන්නේ. භාවනා කරන්න එන්නේ නැත්තේ කට්ටිය මේක හෙලි වෙනවට කැමති නෑ. වසංගකන gederi ඉන්න කැමති. කියන්නේ. ඉතින් ඔකත් එක්ක මැරෙනවා. ඔකත් එක්ක බුදියා ගන්න. හෙට නැගිටින්නත් ඔකත් එක්ක. මැරෙනවා නැගිටලා ඊගවත් නැත්තන්නේ ඒකයි. මෙහෙම නෑ භාවනා කරනකොට ඔක ටික ටික ටික ටික තුවාලයක සරව එළියට යන ඔය ගියාට පස්සේ පේනවා හැම කෙනාම එකනේ. ඉතින් ඔක්කොටම හොරි නම් මට සොරි හොරි කියලා සොරි කියන්න දැන්නේ. ඔක්කොටම හොරි දෙනවා නම් මට හොරි යදුනා කියලා සොරි කියන්න වෙන්නේ දැන්නේ. ඔක්කොටම හොරි. මේ එක එක ඉන්නවාද කියලා අහන්න එකක් ඉන්නවාද කියලා අහන්න ඔකට විරුද්ධ වෙන කෙනෙක් කවුරුත් නැහැ. අපි ඒක පොඩි උන්ට කියලා දෙන්න ඕනේ වසංගන්න එපා. දාපන් එළියට. අපිත් උඹලා වෙනුවෙන් අපි දානවා එළියට. ඒ සන්තෝෂෙත් නෙමෙයි මේක ඇතුලේ තියෙන කක්කාවක් තමයි. නමුත් එතකොට එන පවුල් බැඳීම එකම පවුල වගේ පණ්ඩිත සංසි කියන්නේ අපි අප්‍රමාදයේ වඩන තාකල් එකම ධම්ම බ්ලඩ් එක අපිට තියෙන. එකම ධර්ම රුධිරේ එකම ධර්ම ඥාති බවට පත් වෙනවා. අපි ලෝකෙ කොහේ හිටියත් සත්‍යමත් වෙන හැම වෙලාවෙම ඥාතිත්වයක් ඇති වෙනවා අපිට. අපි මේ වගේ අපේ නෑවෙක්වත් කතා කරන්නේ නෑනේ. අපි මේ රිසර්වේෂන් එකක් තියාගන්නේ කතා කරන්නේ. හැම වෙලාවෙම එලි කරන්නේ නැහැ. කියල්ලේ ලල්ල. කියල්ලේ ලල්ල. මෙහි ආවට පස්සේ තරි ගහෙන්න කියනවා. වතුර යන්න කියනවා. ඉතින් කිව්වහම හොද්දට නින්දයක්. ලයිට් දැම්මට නැති උනත් නෙවෙයි නින්දයන්නේ. අර බොක්ක එළියට ඇදලා ගත්තට පස්සේ පිළිකා හැදෙන්නේ නැහැ එළියට යනවා. ඉතින් ඒක හිතන්න සාතන් වංශලා අතර ජීවිතේක ආර්යයන් වහන්සේලා අතර ජීවිතේක මොන්න තරම් විවෘත මේ සුපර් කන්ඩක්ටිව් කමියුනිකේෂන් නැත්තේ. මොකක්වත් නැහැ. ඔක්කොම අසංගන දෙයක් නැහැ. ඔක්කොම දන්නවා. වැරද්ද වැරද්දමයි හරි හරිමයි. අසංගන දෙයක් නැහැ. අසංගපු ගාම් පිළිකා. අසංගපු ගාම් පිළිකා අපි හෙලි කරගන්න එකයි කරන්නේ. ඒක නිසා මේ පුළුවන් තරම් බලන්න ඕනේ මේ අපි ළඟ තියෙන මේ වමාර ගන්න බැරි දේ එලි කරන්න පුළුවන් තැන. පාපොච්චාරණය කියලා මේකට කියනවා. පව් සමා කිරීම කියලාත් කියනවා. පුළුවන් වෙච්ච වෙලාව ගිහලා හැම වෙලාවෙම නෙමෙයි පුළුවන් වෙච්ච වෙලාව ගිහලා කතා කරලා ඒ හෙලි කිරීම කරනවා නම් හෙලි දරව්ව කියලාත් කියනවා පාපොච්චාරණය කියලාත් කියනවා කරපු ගමන් පුදුම සාන්තියක් තියෙන. ඒක මේ බුදුජානසේ දේශනාව කියලා කියන්නේ ආවි කතා හිස පාසෝති. මාන්නේ හෙලි කෙරුවොත් පහසොයි. වසංගගෙන හිටියොත් ඇතුලේ මේ පිළිකාවට යනවා. ඒකයි මේ කාලේ හරියට පිළිකා වැඩි. කියන්නේ භාවනා ආදී එළි වෙනවා. එළි කරන්නේ අපිට වැඩිය හොඳට භාවනා කරපු කෙනෙකුට. පොහේ කරනවා කියලා කියන්නේ ඒ දෙද සිත් වෙන්නේ. පොහේ කරන එකේ පටන් ගන්නකොට ඕක කියලා පටන් අරගන්නේ. ආවිගතයිස පාසුවෝති කියලා නිදාන කතාවේදී කියනවා මාන්නේ වැරද්දක් තියෙනවා නම් දැන් හෙලි කරන්න. හෙලි කරන කෙනාට පහසුයි. වසංගවුවොත් අපි මේ ශාසනයට අයිතියක් නැති වෙනවා කියලා ඒක ඉස්සෙල්ලාම පොරොන්දු කරගන්න. නික හරියට මේ බයිබලෙට අත තියලා සාක්ෂි මොනවද මේ ඕත් එක දෙන්නේ. ඒ වගේ. කිනෝ ආවිගතයිස පාසෝති. හෙලි කෙරුවොත් මහන්නේ පහසුයි. ඉතින් බුදුරජාණන්සේ නැත්තම් බුදුරජාණන්සේ ගෝලෙක් ගාවට ගිහලා හෙලි කරන්න කියනවා. මට මෙහෙම දෙයක් උණයි කියලා. එයා දඬුවම් කරන්නේ නැහැ. දඬුවම් කරන්නේ කියන ඊට පස්සේ එහෙම නොකරන්න වග බලා ගන්න. ඊළ බාලයා වුණත් වැඩිහිටියට කියනවා. වැඩිහිටියා බාලයාටත් කියනවා. ඉතින් මේ සංඝයා හතර හරියට කරනවා නම් නිකන් නිතරම හොදලා රෙද්දේ ගුණ නැහැ. ඉනේන වෙලාව හොදලා දාන්න. ගිහියන්ගේ වැඩේම හංගන එකනේ. කදාත් කියන්න කියල්ලේ ලල්ලා. ඔව්. පුල පුල අයියෝ බය වෙන්න එපා කරබන ඉන්න වැඩි වෙලා තියෙන්නේ. ඕක එළි බබා හම්බ වෙන්න විතරයි දැන් තියෙන්නේ. බබා බඩේ. ඕක ගලවල යනවා. මේ පොඩි උන් දෙන්න පොඩ්ඩක් ලොකු වෙන හිටපල්ලකෝ. උන්ට තාම මදි හම්බ කරගෙන කන්න තරම් වයසට ඇවිල්ලා නැහැ. උන්ට ආපු ගම ඔය හැම කෙනාම පරිස්සම් වෙල්ලා කවුරුත් එක්කද වැඩ කරන්න කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. <clears throat> මයිත් එක්ක ආවට පස්සේ ආයේ මේ පොල් කටු විලෙන් ගැරන්ටි ඇදලා ගත්තා වගේ තමයි. ගහලා ගත්තාම කන පිට හැරලා එළියට එන්නේ. පොල් කටි ටික ඇදලා තියෙනවද ගැරන්ඩිය නැහැ නේ. අහලවත් නැහැ නේද? නෑ try කරලා නැහැ. ඈ? try කරලා නැහැ. ගැරන්ඩිය ඈ? පොල් කටු හිල දන්නවද? පොල් කටුවේ පොල් කට්ටේ හිල හිල් පොල් කට්ට කියන එක. ඒකෙන් ගැරන්ඩියගේ වලිගේ දාලා අල්ලගෙන අදින අනිත් පැදේ කන පිට හැරලා යනවා ගැරන්ඩිය. අර ඌට මෙහෙම කරේ ගැලවිලා ගැලවිලා කැන්ඩියක් වලිගෙන් අල්ලලා හතරක් මෙහෙම කැරකුවොත් උට යන්න බෑ අය. පුරුක් ඔක්කොම ඇදෙනවා. ඒ වෙනකොට වෝල් කටු විලේ දාලා ඇද්දොත් කැන්ඩිය මෙහෙම වෙලා හිටියි. කට උත්තර නැහැ. ඒ නිසා මම හොඳ සාන්ත දාන්තෝ පෙන්නට මයිත් එක ඩීල් එකට ආවොත් සූපු කරනවා මම. ආය මොකුත් නැහැ. මොනම කෑල්ලක්වත් ඉතුරු කරන්නේ නැහැ. එන්නේ මගේ කිට්ටුවට කවුරක්වත් දන්නවා මම පුදුමාකාර භයානක මිනිහෙක්. හයානකයි වැඩි. ඒ නිසා ඔහොම යන ඔහොම යනකොට ඕගොල්ලන්ට වෙන්න ඕන දේ වෙනවා. ඒක හැම තැනම හැම කෙනෙක් තුළම සිද්ධ වෙනවා මම දකිනවා. ඒ නිසා ප්‍රශ්න අහන්නත් බයයි ඩීල් කරන්න අකමැත්ත වෙන්නේ නැති. සමහරුන්ගේ බේරන්න බෑ ප්‍රශ්න අහන්න. ඒ සමහර ඒව බය තියෙන කට්ටියකුත් ඉන්නවා. සමහරු නෑ. සමහරු ඒ කෙලිම හම්බෙච්ච වෙලාව ප්ලග් වෙනවා. එහෙමම කියලා නෑ. කොහොමද මේ දැන් පොදු කමටහන් සුද්ධ කරන්න ගියත් ඉවර කරන්න බෑ. ඉස්සර අපි ওই මැටි අම්බලමේ ගිහිල්ලා කරන වෙලාවේදී දවසම ඉන්නවා පැයකමාරද කොයිද තියෙන ප්‍රශ්න අහන්න. ප්‍රශ්න 300 400 එන්න පටන් අර ගන්නවා. උත්තර දීලා බේරන්න බෑ. ඊට පස්සේ අන්තිම ප්‍රශ්න තෝරන්න පටන් අරගත්තා. ඊට පස්සේ කීවන් එක්කනේ දාලා පටන් ගත්තා. මොකද උගුරකට බටේ වෙනවා. මේ කතා කරලා කතා කරලා. දැන් ඒක සිලෙක්ට් කරලා හරියට ට්‍රැක් එක යන ප්‍රශ්න විතරයි ගන්නේ. අනිත් ප්‍රශ්න කොහොමද දානවා. දැන් ඒ අර ගිය ගමන එච්චර අමාරු නෑ. මේ දැන් අපේ ලැන්ග්වේජ් එක හැදිලා තියෙන්නේ. අලුතෙන් කවුරු හරි ආපුවම රිට්‍රීට් ඕගනයිසර්ට බාර දෙනවා. මෙයාට කියලා දෙන්න වාර්තාවලිය නැටි කතා කරන්න හැටි. ඒකට මට ප්‍රශ්නයක් නෑ. ඒකල ඕගනයිසර් අතර දීලා තියෙනවා මෙන්න මේ මේ ප්‍රශ්න විතරයි අපි ගන්න කියලා. ඉතින් ඒකට ස්ට්‍රීම් ලයින් වෙනවා. හරි ලේසි කරන්න. මම ගියා ඔය දලයි ලාමාගේ මේ වේකේ ඒ ප්‍රශ්න දෙකක් ගන්නක් තිබුණා. එයා කිව්වා ප්‍රශ්න තුනක් අහුල ගන්නයි කිව්වා. ඒ තුන තමයි උත්තර දෙන්නේ. ඔක්කොටම උත්තර දෙන්න යන්නේ නැහැ. ඒකලු සායි බාබා කරන්නේ. ඔක්කොම ප්‍රශ්න දාන ලොකු බෝල් එකකට එයායිල ප්‍රශ්න දෙක තුනක් ගන්නවා. අනිත් ඔක්කොටම ප්‍රශ්න විසඳේ මේකට අහන්නේ කියලා ඒ ප්‍රශ්න ටිකට උත්තර දෙනවා. එතකොට අනික කටින් කුසපත් ඇදලා වාසනාව විදිහට එන කෙනායි බාර ගන්න ඕනේ එන එක. දැන් මේකනේ අපි අදාළව ලිව්වොත් ප්‍රශ්න කොයි වෙලාව හරි ඉඳලා ප්‍රශ්න විසඳනවා. ඒක නිසා මේ දිගට මේ දවස්වල චෝදනා මේ මික්සෙල් අරගෙන නැතුව. ලෝකේ ඉන්න 600ක් විතර දෙනා මේ මේක දිහා බලන ඉනවා මේ මේ මික්සර් එක දානවා. ඒකට ඒගොල්ලන්ට ඇහෙනවා ලයිව්. මේ අපිට Wi-Fi නැහැ. Wi-Fi තිබුණා නම් මේ මේ කතා කරන ඔක්කොටම ඇහෙනවා. ඒගොල්ලන්ට ප්‍රශ්න අහන්න බෑ. ඉතින් ඒගොල්ලෝ ඒ ඉඳලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඒගොල්ලන්ගේ තමන්ගේ ප්‍රශ්න අනුන්ගේ ප්‍රශ්න වලින් ඇහෙනවා. මට අනුලා ලියලා තියෙනවා සාංශ මික්සර් ලාන්නේ මම ওই දාන දාන මේ අහනවා මට කියනා වගේ මට තේරෙන්නේ මම නිව්සීලන්ඩ් ඉන්නේ. ඒ වගේ බර ගාණක් ඉන්නවා මේ මීටිකල් එහෙම කරනවා නම් හැම වෙලාවෙම ලොග් වෙනවා 200 300ක්. ඉතින් ඔක්කොගෙම ප්‍රශ්න විසඳෙනවා. මෙහි Wi-Fi නෑ මේ මේ මේ තට්ටුවට නෑ. හොඳයි අපි යනවා එහෙමනම් අපි පැයකින් ධර්ම දේශනාවකට එකතු වෙන්නේ. එහෙම නේද? එතකොට ඒක අපේ ධර්ම දේශනාවලියේ අවසාන ධර්ම දේශනාව. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සාදු සාදු.